නාම රූප පච්චයා සලායතනං තත්ත කතමං නාම රූප පච්චයා සලායතනං චක්කායතනං සෝතායතනං ගානායතනං ජීවහායතනං කායායතනං මනායතනං ඉදං උච්චති නාම රූප පච්චයා සලායතනං යනුවෙන් විභංග පාළියේහි චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන යන මේ හය නාම රූපයන් නිසා හටගන්නා වූ ආයතන 6යයි දක්වන ලදී. එහි චක්කු විඤ්ඤාණයයි කියනු ලබන රූප දක්නා සිතට උප්පත්ති ස්ථාන වන්නා වූ ඇසෙහි පිහිටි ඔපය චක්කායතනයයි සෝත විඥානයේයි කියනු ලබන හඬ දැනගන්නා වූ සිතට උප්පත්ති ස්ථාන වූ කනෙහි පිහිටි ඔපය සෝතායතනයයි ගාන විඥානයේයි කියනු ලබන ගඳ දැනගන්නා වූ සිතට උප්පත්ති ස්ථානය වූ නාසය තුල පිහිටි ඔපය ගාන ආයතනයයි ජීවහා විඥානයේයි කියනු ලබන රස දන්නා වූ සිතට උප්පත්ති ස්ථානය වන දිවෙහි පිහිටි ඔපය ජීවආයතනයයි කාය විඥාන යයි කියනු ලබන තද බැවින් සිසිල් බැවින් උණුසුම් බැවින් ආදිය දන්නා සිතට උප්පත්ති ස්ථානය වන ශරීරයේ ඇතුළත පිට දෙකෙහි පිහිටි ඔපය කායායතනයයි චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීවහා ප්‍රසාද කාය ප්‍රසාදයයි කියනුයේද මේ පහටමය රූප ශබ්දාදී හැම අරමුණම දැනගන්නා වූ විඥාණය මන ආයතනයයි ආයතනයයි කියනු ලබන මේ චක්කු ආදීහු රූපාදී අරමුණු ගැනීමට උපකාර වී බොහෝ චිත්ත චෛතසිකයන් ඇති කිරීමෙන් සංසාරයේ දික් කරති එබැවින් ඒ වාට ආයතනයෝ යයි කියනු ලැබේ නාම රූපයන් නිසා ආයතන 6 වේ යයි කියනුයේ ඒවා නාම රූපයන් නැති කලහිම උපදිනා බැවිනි. නාම රූප නැතහොත් ආයතනයන්ට නොපහළ විය හැකිය. නාම රූපයන් හේතු කොට කාම ලෝකේහි ආයතන 6ම පහළ වෙයි. රූප ලෝකේහි චක්කායතන, සෝතායතන, මනායතන යන තුන පමණක් පහළ වෙයි. අරූප ලෝකේහි මන ආයතනය පමණක් පහළ වෙයි. නාම රූප දෙකින් නාමය අරූප භවෙහි මන ආයතනය පමණක් හේතු වෙයි. කාම රූප භව දෙකෙහි නාම රූප දෙකම ෂඩ් ආයතනයට හේතු වෙයි. ෂඩ් ආයතන අතුරෙන් චක්ෂුරාදී ආයතන පහ විඥාන පච්චයා නාම රූපං යනුවෙන් විඥානයේ හේතුවෙන් හටගන්නාහුයි යයි කියන ලද අටවිසි රූපයන්ගෙන් රූප පහකි ඒවා වරක් විඥාන හේතුවෙන් හටගන්නා ධර්ම බව කියා නැවත නාම රූප හේතුවෙන් හටගන්නා බව කීම කෙසේ යෙදේද මේ ප්‍රශ්නය මෙහි ඇතිවේ. කඳ අතු රිකිලි කොළ මල් යන සියල්ලට ගස යයි කියනු ලැබේ. ඇටේන් ගස හටගන්නේ යයි කී කලෙහි ගසට අයත් ඒ සියල්ලම ඇටයේ ඵල වශයෙන් කියවේ. එහෙත් ඇටය නිසා ගස හටගන්නේය. ගස නිසා අතු හටගන්නේය. අතු නිසා රිකිලි හටගන්නේය. රිකිලි නිසා මල් හටගන්නේය. මල් නිසා ගෙඩි හටගන්නේයයි කීමද වරදක් නොවේයි. ගසේ හටගන්නා ගෙඩිවලට මුලින් රෝපණය කළ ඇටයද හේතු වෙයි. පසුව ඒ ඇටය නිසා හටගන්නා වූ අතුහා මල්ද හේතු වෙයි. එමෙන් විඥාණය රූප 820ටම හේතු වෙයි. නැවත ඒවා චක්ෂුරාදී ආයතන පහටද හේතු වෙයි. එබැවින් නාම රූපයන් හේතු කොට චක්ෂුරාදී ආයතන පහ වේයයි කීම දෝෂයක් නැත. ආයතනයන්ගෙන් හයවැන්න වූ මන ආයතනය නම් නාම රූපයන්ගේ හේතුව වශයෙන් කියන ලද විඥාණයමය විඥානයේ නිසා ඇතිවන නාම රූපය නිසා නැවත විඥාණයම ඇතිවන බව කීම මව නිසා දරුවා ඇතිවේයයි කියා නැවත දරුවා නිසා මව ඇතිවේයයි කීම වැනි නොගැලපෙන කියුමක් නොවේද යන ප්‍රශ්නයක්ද මෙහි ඇතිවේ. එයද නොගැලපෙන කියුමක් නොවේ. එය gediya නිසා ගස ඇති වී නැවත ගස නිසා gedi ඇතිවීමසේ තේරුම් ගත යුතුය. මතුද මෙබඳු තැන්වල යෙදෙන හැටි කියන ලද්දට අනුව සලකා ගත යුතුයි. වරක් කියන ෂඩ්ඩායතනය මෙහි නැවතත් ගන්නා ලද්දේ කරුණු දෙකක් නිසාය. නාම රූපය ඒවාට හේතු වන බව එක් කරුණකි. మతు කිය යුතු පස්ස වේදනා ආදී පටිච්ච සමුප්පාද අංගයන්ට විශේෂයෙන් ෂඩ් ආයතනය හේතු වන බව එක් කරුණකි. නාම රූපයන් නිසා ෂඩ් ආයතනය හටගන්නා ආකාරය මෙසේය. අණ්ඩජ ජලාභූජයයි කියන මෞකුස උපදිනා සත්වයන්ට ප්‍රතිසන්දිය සමගම කායායතන මනායතන දෙක පහළ වෙයි. ප්‍රතිසන්දිය සමග පහළ වූ කුඩා රූප පිණ්ඩය ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී. වැඩිම නිසා කල්යාමෙන් ඇස්කන් නාස දිව යන මේ අවයවයෝ පහළ වෙති. ඒවා පහළ වූ කල්හි ඒ ඒ තන්වල චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවායතන යන ආයතන හතර පහළ වෙයි. ඒවා ස්ථානීය වූ ඇස, කන, නාසය, දිව යන මේවා පහළ නොවි නම් චක්ඛායතන ආදියට පහළ විය හැකි බවක් නැති බැවින් රූපය ඒ ආයතන හතර ඇතිවීමට හේතුවය. කලින් මදුලු හා ඇට නැත්තා වූ කුඩා කොස් කැටය වැඩිමෙන් එය තුල කොස් මදුලු කොස් ඇට පහළ වීම මෙන්ද කලින් කටුවය මදය කියා කිසිවක් නැති ඇට්ටි ගෙඩිය වැඩිමෙන් පොල් කටුව හා පොල් මද පහළ වීමෙන්ද ප්‍රතිසන්දිය සමග පහළ වූ රූපයන් වැඩිමෙන් චක්ඛාදී ආයතන හතර පහළ වීම සලකාගත යුතුය. ප්‍රතිසන්දිය සමග කාය ආයතනය ඇති වූද රූපයන් වැඩෙන කලෙහි ඒ වැඩිම අනුව පසුව කාය ආයතනය ඇති වූද රූපයන් වැඩෙන කලෙහි ඒ වැඩිම අනුව පසුව ශරීරය පුරා බොහෝ කායායතනයෝ පහළ වෙති. ඒ කායායතනයන් පහළ වනුයේ වැඩෙන්නා වූ රූපයන් නිසාය. එබැවින් උත්පත්තිය සමගම කායායතනයක් පහළ වුවද රූප නිසා කායායතනය පහළ වේයයි කියන ලදී. සංසේදජ ඕපපාතික සත්වයන්ට වනාහි උප්පත්තිය සමගම සියලුම ආයතනයෝ පහළ වෙති. ඉන්පසු නාම රූපයන් නිසා પરම්පරා වශයෙන් ඒවා ජීවත් වන කාලය මුළුල්ලෙහි නැවත නැවත පහළ වෙයි. ෂඩ් ආයතනයන්ට හේතුභාවයෙන් කියන ලද නාමය නම් දෙපනස් චෛතසිකයෝය චිත්ත චෛතසික දෙකින් සිත ප්‍රදාන වූද යම්කිසි චෛතසික ධර්මයක් වරක් අධික වීරියෙන් අධික වේගයෙන් උත්සන්නත්වයෙන් උපන් කලෙහි ඒ චෛතසිකය නිසා ලක්ෂ ගණන් සිත් උපදී සත්වයන්ට හමුවන්නා වූ ඇතැම් අරමුණු නිසාද සිදුවන්නා වූ ඇතැම් කරුණු නිසාද සමහර විට අධික වීරියෙන් යුක්ත වූ බලවත් වූ ලෝභයද උපදී ද්වේෂයේද උපදී මානේද උපදී ඊර්ෂ්‍යාවද උපදී මෛත්‍රියද උපදී කරුණාවද උපදී ශ්‍රද්ධාවද උපදී ප්‍රඥාවද උපදී ප්‍රීතියද උපදී තවත් චෛතසිකයෝද උපදිති රාගය යනුද ලෝභ චෛතසිකයක්මය. පුරුෂයෙකු විසින් ශෝභන කාන්තාවක් දුටු කලෙහි සමහර විට ඒ කාන්තාව සම්බන්ධයෙන් බලවත් රාගයක් ඇති වෙයි. වරක් බලවත්ව උපන්නේ රාගය නිසා ඉන්පසු ඒ පුරුෂයා කෙරෙහි දුටු ස්ත්‍රිය සම්බන්ධයෙන් රාග සහගත සිත් සමහර විට දින ගණනක් මුළුල්ලේ ඇති වෙයි. සමහර විට මාස ගණනක්, වර්ෂ ගණනක් මුළුල්ලෙහිද ඇති වෙයි. පසු ඇතිවන්නා වූ ඒ සිත් රාග සංඛ්‍යාත නාමේ නිසා ඇති වූ මන ආයතනයෝය. යම් කිසි කරුණක් නිසා වරක් බලවත්ව කෝපය ඇති වූහොත් ඒ නිසා පසුව සමහර විට මාස ගණනක් වර්ෂ ගණනක් ගත වන තුරුද ද්වේෂ සහගත සිත පහළ වෙයි. පසුව පහළවන්නා වූ ඒ ද්වේෂ සහගත චිත්තයෝ උත්සන්න භාවයෙන් ඇති වූ ක්‍රෝධ සංඛ්‍යාත නාමය නිසා පහළවන්නා වූ මනායතනයෝය. යම්කිසි කරුණක් ගැන වරක් ප්‍රීතිය බලවත්ව පහළ වූවොත් ඉන්පසු ඒ ප්‍රීතිය නිසා ප්‍රීතියට හේතු වූ දෙය අරමුණු කොට බොහෝ චිත්තයෝ පහළ වෙති. ඒවා ප්‍රීති සංඛ්‍යාත නාමේ නිසා උපදිනා මනායතනයෝය. මෙසේ උත්සන්න භාවයෙන් පහළවන්නා වූ සෑම චෛතසිකයක්ම නිසා මනායතනය ඇතිවන හැටි සලකා ගත යුතුය. ගෙයක් ඇතුලේ වෙසෙන්නවුන් විසින් පිටත බලන්නා වූද පිටත ඇති වස්තුන් හා පුද්ගලයන් කෙට ඇතුළු කරන්නා වූද ඇතුළත වූද බැහැර කරන්නා වූද ස්ථානයට ద్వාරයයයි කියනු ලැබේ. චක්ෂුරාදී ආයතන 6ද පිටත පිහිටි රූප ශබ්දාදී අරමුණු ගැනීමට උපකාර වන ස්ථාන වූයෙන් ద్వාරයන් වැනි නිසා ඒවාට ద్వාරයයිද කියනු ලැබේ. ශරීර ద్వාර හයක් ඇති ගයක් වැනිය. ශරීරයේ සැරසී තිබෙන්නේ මේ ආයතන ద్వාර හයනි. එය වටිනාකමක් ඇති ඇලුම් කළ යුතු දෙයක් වී තිබෙන්නේද ආයතන ద్వාර නිසාය. ආයතන ద్వාර නැති කලෙහි ශරීරයේ ක්‍රියා විරහිත වන්නේය. මේ ආයතනයන් එකිනෙකට සම්බන්ධයක් නැති වෙන්වෙන් වූ ධර්ම කොටසක් හැටියට තේරුම් නොගෙන ශරීරය හා එක්කොට එකම දෙයක් වශයෙන් වරදවා ගැනීම නිසා භූතෝපාදාය රූපයන්ගෙන් නිර්මිත වූ මේ ශරීරය මමය නුඹය දෙවියාය මිනිසාය කියා ගැනීමෙන් නිවනට යා නොහැකි වනසේ සත්වයන් සසර බැඳ තබන්නා වූ සක්කාය දිට්ඨිය ඇතිවේ. චක්කායතන නිසා මම දකිමියයි සක්කාය දිට්ඨිය ඇතිවේ. සෝතායතනය නිසා මම අසමියයි සක්කාය දිට්ඨිය උපදී. ගානායතනය නිසා මම ආග්‍රහණය කරමියයි සක්කාය දිට්ඨිය උපදී. ජීවායතනය නිසා මම රස විඳිමියයි සක්කාය දිට්ඨිය උපදී. කායායතනය නිසා මම සුව දුක් විඳිමියයි සක්කාය දිට්ඨිය උපදී. මනායතනය නිසා මම දනිමියයි සක්කාය දිට්ඨිය උපදී. ආයතනයන් ආයතන හැටියටම දැන ගැනීම අපාය බීජය වූ සංසාර බීජය වූ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමට උපකාරී වෙයි